සදහතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 20 වන සතිය තමයි අදින් ආරම්භ වන්නේ. අද දවසේ පටන් ගෞරවනීය ස්වාමින් වහන්සේ විතක්ක සන්තහන සූත්‍රය ඇසුරෙන් ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් පවත්වනවා. සුපුරුදු ලෙසින් ධම් සභා මස්තකයට වැඩම කරන්නට යෙදුණු පූජනීය උඩුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සාදු නාද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු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 අදීචිත්ත මනුයුත්තේන භික්කවේ භික්ඛුනා පංච නිමිත්තානි කාලේන කාලං මනසිකා තබ්බානිති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මයට අනුව අපි අපේ ජීවිත සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සකස් කරගෙන සසර සූපත් කරගන්න ඕනේ ඒ සඳහා අපේ මානසිකාරය නිවැරදි කරගන්න ඕනේ. අපේ මනසින් උතුම් ධර්මය නැగిලා එන විදිහට අපේ මනස සකස් කරගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රායෝගික වැඩපිළිවෙලක් කතා කරන්නට තමයි හැමදාමත් අපි සූදානම් වුණේ. එහි ප්‍රධාන අවස්ථාවක් තමයි මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන. දැන් කවුරුත් දන්නවා ප්‍රත්‍යක්ෂ වැඩසටහනේදී අපි සාකච්ඡා කරන්නේ අපේ ජීවිතයට පැහැදිලිවම අපි ජීවත් වෙද්දී ජීවිතයට එකතු කරගන්න ඕන ප්‍රායෝගික කරුණු කිහිපයක්. ඒකයි අපි සති මහා චත්තාරිස්ක සූත්‍රය වගේම අපි මේ විතක්ක සංතාන සූත්‍රය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වගේ සූත්‍ර ධර්ම කිහිපයක් මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ සූත්‍ර ධර්ම සාකච්ඡා කිරීමක් නෙවෙයි අත්වසේම සිද්ධ කරන්නේ ඒ සම්පූර්ණ සූත්‍ර ධර්මය ගැන විග්‍රහ කිරීම නෙවෙයි ඒවා අපි සිද්ධ කරා කොයි කාලෙද නිවන් මඟ දේශනා මාලාවේ තාමත් ඒ දේශනා අවශ්‍ය නම් කෙනෙකුට ලබාගෙන ඒවා ශ්‍රවණය කරන්න පුළුවන් එහෙනම් දේශනාම ශ්‍රවණය කර කර ඉන්න එකේ ඉන්න එකට එහාට ගිය යමක් කළ යුතු තියෙන හින්දා පැවරුම් දින දෙකක් තියෙනවා සතිය හැමදාම සතිය සඳ සහ අඟහරුවාදා අපිට කරන්න ඕන දේවල් අපි භාවිතා කරන්න ඕන මේ ධර්මය භාවිතා කරන්න ඕනේ. ඒ කරන්න ඕන දේවල් සාකච්ඡා කරන දින දෙක තමයි සඳුදා සහ අඟහරුවාද කියන්නේ. දැන් අද අලුත් සතියක්. මේ සතියේදී අපි සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න පිළිපන් නැත්නම් නිවන් දකින්න මූලික වෙච්ච සාමාන්‍ය සිතක් නෙවෙයි අදිසිතක් ඇති කරගන්න බලාපොරොත්තුව කටයුතු කරන කෙනෙකුට ඒ කියන්නේ සමාධිය වඩන කෙනෙකුට කාලෙන් කාලට කාලෙන් කාලට නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න අවශ්‍ය අවශ්‍ය වෙලාවට මෙනෙහි කරන්න අවශ්‍ය කරන විතක්ක අකුසල විතර්කයන් නැති කරන මෙනෙහි කළ යුතු වැඩපිළිවෙලක් දේශනා කරපු සූත්‍ර ධර්මයක් තමයි විතක්ක සංධාන සූත්‍රය කියලා කියන්නේ. මේක අපේ ජීවිතේට ඉතාමත්ම වටින දෙයක්. ඒකෙන්ද මේ සූත්‍ර ධර්මයේ තියෙන කරුණු ප්‍රායෝගිකව අපි යොදාගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ. අද පටන් මේක යොදා ගැනීම ආරම්භ කරන්න ඕනේ. මේවා නිකන් අහගෙන ඉඳලා ආ මෙහෙම සූත්‍රයක් තියෙනවා කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඒකෙන්ද මේ අපි කතා කරන ක්‍රම දැන් කෙනෙකුට හිතේ දැන් මේ 20 වෙනි සතිය. දැන් සති 20ට උපදේශ 20ක් දැන් කොහොමද කරන්නේ? නේද? 20ම කරන්න ඕනේ. 20ම කරන්න බැයි නම් 19ක් 19ක් බැරි නම් 18ක් ඔය විදිහට පහක්වත් බැරි නම් දෙකක් දෙකක්වත් බැරි නම් එකක්වත් හරියට කරන්න හරිද හැබැයි එකක් හරියට කරපුවාම ධර්මයේ තියෙන ආශ්චර්යය තමයි එකක් හරියට කරොත් අන්තිමට විශ්වම කරා වගේ Tamanට ගැළපෙන එකක් හැබැයි එකක් නම් අතහරින්න එපා කියලා අපි මතක් කරන දිනචරියාව අතහරින්න එපා මොකද ඒක තුලින් තමයි අපි දැන් ප්‍රත්‍යවේක්ෂා සමාජිකය විදිහට අපි ලොකු වෙනසක් ජීවිතයට අතහැර අල්ලගෙන තියෙන්නේ අතහරින්න පුරුදු වෙලා තියෙන ජීවිතයේ ගොඩක් දේවල් ඔන්නේ දිනචරියාව මූලික වෙන්න ඕනේ ඒක අපේ දෛනික ප්‍රත්‍යක්ෂාව දෛනික ප්‍රත්‍යක්ෂාව අපි තුල ස්වයංක්‍රීයම වාගේ සිද්ධ වෙන මට්ටමටපත් වෙන තුරු මේ දිනචරියාව අරගෙන යන්න ඕනේ හොඳයි අද අපි බලමු මොනවද එකතු කරගන්න පුළුවන් කියලා. මේක මහා වැදගත්කමක් තියෙන, ඉතා වැදගත්කමක් තියෙන හැමදාම එහෙමනේ පටන් ගන්නකොට කියන්න වෙන්නේ එහෙමයි. ඇයි? ඒක තමයි වැඩි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමදාම මහා වැදගත්කමක් තියෙන දෙයක්. එක සූත්‍රයක තියෙන කාරණා ටික ගත්තාම අපිට නිවන් දකින්න මේක ප්‍රයෝජනවත් වෙනවා. ඒකද මේ වටිනාකමක් තියෙන සූත්‍ර ධර්මයේ තියෙන කාරණා ටික අපි අපේ ජීවිතයට එකතු කරගන්න බලමු. දුන්නකින් විද්ද ඊතලයක් නොනවත්වාම ඒ අරමුණ කෙරෙහි යනවා. ඇදිලා යනවා. නේද? සැඩ පහරකට අහුවෙච්ච කෙනෙක් ඒ සැඩ පහරෙන් ගලවා ගැලවෙන්න උවමනාව තිබුණත් ගඟකට වැටුණොත් එයාට උවමනාව තියෙනවා ගැලවෙන්න. නමුත් ගඟ දිගේ ඇදගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ අපේ පින්වත්නි අපේ සිත කුමන හෝ කාරණාවක් මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඒ කාරණාව ඔස්සේ පීරගෙන ඇදීගෙන යනවද නැද්ද? නේද? බලන්න මට මේ ගෙදර ඉන්න බෑ කියලා මෙහෙ කරන්න පටන් ගන්නවා. හ්ම්. මට මේ මේ රස්සාව කරන්න බෑ. නැත්තම් මට මේ මේ කටයුත්ත මට අමාරුයි කියලා ඒ වගේ බැරි විදිහට යමක් කරන්න බැරි විදිහට මෙනෙහි කරන්න ගත්තොත් කොහොමද? අපි කියනකොට බෑම තමයි කියලා. නේද? ඇත්තටම එහෙම වෙනවද නැද්ද? ඇයි මොනවා කරත් එයාට බෑ. ඒ වගේම තමයි මට හෙට උදේ අහවල් නැත්නම් මට හෙට උදේ ලොකු පුතාව බලන්න යන්නම ඕනේ. කියලා හැන්දෑවේ ඉඳන් මෙනෙහි කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? ඒකම ඒකම ඒකම නැවත නැවත නැවත නැවත මෙනෙහි වෙමින් මෙනෙහි වෙමින් මෙනෙහි වෙමින් මොකද වෙන්නේ? අන්තිමට නවතින්නේ නොගිහින් ඉන්න බැරි තත්යකටපත් වෙනවා. මම කාට හරි බයින්න ඕන කියලා මෙනෙහි කරන්න පටන් ගත්තොත් නේද? ඒත් එහෙමයි නේද? යම් යම් වස්තු ඕන කියලා හිංසා කරන්න ඕන කියලා මෙනෙහි කරනකොට මම බලාගෙන මම කඩනවා අතක් ඇත්තමයි කියලා නේද? එහෙම මෙනෙහි කරන්න පටන් ගත්තොත් මොකද වෙන්නේ? අන්තිමට ඒ தත්ත්වෙටමපත් වෙලා නේද? කේලම් කියලා බිඳවනවා. ඉන්න මේක හරියන්නේ නැහැ. මේක මේව කරලා හරියන්නේ නැහැ. මම නේද? දෙපැත්තට දෙන්නම්කෝ කියලා එහෙම හිතුවා. වාහනයක් ගන්න ඕන කියලා හිතුණා. ඒකම මෙනෙහි වෙන ස්වරූපයක් තියනවද නැද්ද? එහෙනම් පාර යනකොට ඒ જાති වාහනමයි පේන්නේ. හිතාගෙන ඉන්න જાති වාහනමයි පේන්න පටන් ගන්න. නේද? මොනවා කරත් ඒ වෙනදාට එච්චර තිබෙන්නේ නැහැ. දැන් මේකේ හැමතැනම තියෙනවා කියලා හිතනවා. ඉතින් මෙහෙම අපේ හිතේ තියෙන ස්වභාවයක් තමයි යම් අකුසල අරමුණක අපේ හිත නැග්ගොත් නැගුණොත් යම් කිසි අකුසල අරමුණක් අපේ හිතේ ඒක ඔස්සේම ඒක ඔස්සේම ඒක ඔස්සේම නැවත නැවත නැවත නැවත මේක මට නොදැනීම වගේ හිතේ තියෙන නියමයක් මට නොදැනීම ඒක ඔස්සේම හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා අන්තිමට සමහරකට දිනස ගන්නවා. එතෙන්ට පවා යන්නේ. දැන් මනෝ වෛද්‍යවරුත් කියනවා යම් කිසි කෙනෙකුට දිනසා ගන්න ඕනේ කියලා සිතුවිල්ලක් ඇති වුනහම ඒ සිතුවිල්ලත් එක්ක කායික වශයෙන් පවා නේද යම් යම් හෝමෝන නිපද වෙනවා. ඒ හෝමෝන හේතු වෙන නැවත ඒ සිතුවිල්ල වර්ධනය වෙන්න මේ විදිහට මේ විදිහට දිගින් දිගට දිගින් දිගට මේක අන්තිමට නවතින්නේ මේ වගේ තැනකින් කියලා. ඉතින් ඒ වගේ තියෙන කරදරකාරී තත්ත්වයක් තියෙනවද නැද්ද? අන්න ඒ තියෙන කරදරකාරී තත්ත්වයට කියනවා මොනවා කියලාද? විතක්ක කියලා. හරිද? එකම අරමුණේ නැවත නැවත නැවත නැවත හිත නංවන ගතිය. අරමුණේ ඒ විතක්ක කොටස් තුනකට බෙදෙනවා මොනවද? අකුසල පැත්තේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක කියන්නේ තරහ විතක්ක, ඊළඟට හිංසාකාරී අදහස් තියෙන විහිංසා විතක්ක කියලා. විතක්ක කොටස් තුනයි කාම, ව්‍යාපාද, විහිංසා කියලා. හරිද? එතකොට මෙන්න මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක ඉදිරියේ අපි සැඩ පහරකට අහු වුණා වාගේ. හරිද? අපි හැම වෙලෙම සැඩ පහරකට අහු වුණා වාගේ. මොකද අපිට නවත්ත ගන්න බෑ. දැන් තුනක් බලන්න හොඳට හිතලා කවුරු හරි කෙනෙක් කෙරෙහි ආදරයක් ඇති වුනහම නැත්නම් තරහක් ඇති වුනහම අපි ඉන්නේ හරියම ගැටලුකාරී තත්වයක. ඒ කියන්නේ මේ මේක අපිට නොදැනීම ඒ පැත්තට සිතුවිලි ඇති වෙගෙන නැති වෙන උදේ උදේ පාන්දර කවුරු හරි බැනලා ගියා කියන්නකො මේ ඉදර ඉන්න මහත්තයා නිකන් මේ මොකක් හරි වචනයක් වැරදි වචනයක් ටිකක් හිතරේ දෙන වචනයක් කියලා වැටට යනවා. එයා දන්නේ නැහැ හැම එකක් කියවුණා කියලා. නේද? හවස එනකොට මොකද වෙලා තියෙන්නේ? මෙන්න මූණ දිහා බලන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා. නේද? මූණ දිහා බලන්නේ නැහැ කතා කරන්නේ. දැන් මේ මනුස්සයර හොයන්න ඕනේ මොකද මේ වෙලා තියෙන්නේ. අහන අහනවා කියන්නේ නැහැ. බලනකොට හොයලා හොයලා බලනකොට මේ පොඩි දෙයක් මොකද ඒ වෙලා තියෙන්නේ. ඒ ඔස්සේ හිතලා හිතලා හිතලා හිතලා හිතලා පරණේව තරම් හිතලා කලින් ඒව තරම් හිතලා එක වචනයක් එහෙම වෙච්ච එකක් මහා මහා සැඩපහරක් බවට පත් කරනවා දැන් නේද? ඉතින් මේ වගේ අපි ඇත්තටම එහෙම හිතනවද? එහෙම හිතෙනවද? නේද? එහෙම කාම ව්‍යාපාද විහිංසා කියන දේවල් වල දී ඒ වගේ විතර්ක අපිට නිබඳව ඇති වෙනවා හරිම කරදරයිද නැද්ද නේද ඒක කවුරුත් කරන වැඩක් නෙවෙයි මගේ సంతානයේ සිද්ධ වෙන දෙයක් ඒකින්ද අපි ඒ අවසාන ප්‍රතිඵලයන් විදිහට ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරසාවාච, සම්ප්‍රප්පලාපාදී බොහෝ අපහසුකාරී තත්ත්වයන් වලට සසර නැවත මහා නරක උත්පත්ති ලැබෙන තත්යකට පත් වෙන කර්මපතයන් පවා සිද්ධ වෙන ගැටලුකාරී තත්යකට මේ විතර්කේපත් වෙලා මගේ බොහෝ දේවල් නැති කළා දානවා. අන්න ඒ විතර්කේ නවත්තන ක්‍රම පහක් තමයි මේ තියෙන්නේ. හරි විතක්ක සංතාන සූත්‍රයේ තියෙන්නේ මේක විශේෂයෙන්ම මේක බල සම්පන්න මේ සාමාන්‍ය ජීවිත ගත කරන අයට වැඩිය එහෙනම් අපිට කොහොමත් ඒක ප්‍රයෝජනවත් වෙනවා වඩාම ප්‍රයෝජන වෙන්නේ කාටද ඒ නිවන් දකින්න පිළිපන් අදිචිත්තයන් වඩන්න සූදානම් වෙලා ඉන්න භාවනානු යෝගීන්ටත් බුදුරජාණන් වහන්සේ මේ ක්‍රම පහ තමයි දේශනා කරන්නේ දෙන්න එපා කිසිම විතර්කයකට ඉස්සරහට යන්න කියලා. එහෙනම් අපිට මේක ඉතාම පහසුවෙන් පාවිච්චි කරගන්න පුළුවන්කම තියෙනවා ඒකින්ද මේ පහ මොනවද කියලා අපි බලමු හරි ඔය මම කියන විදිහේ අකුසල විතර්කයක් ආවම අධික තරහක් ආවම අපේ පින්නත් මේ අපි දන්නව නේද නවත්තන එක ලේසිද නේද නවත්තන එක ලේසිද නෑ නවත්තන එක ලේසි නෑ ඒ මොකද ඒක දැන් මේ වෙලාවේ නෙවෙයි ඒ වගේ වෙච්ච වෙලාවක් ගැන පොඩ්ඩක් හිතන්න. කවුරුහරි ඇවිල්ලා මට නොමනා ආකාරයට බැනලා ගියා මං කිසි වැරද්දක් කරලා නැති ඉන්න වෙලාවක මට ගැළපෙන්නේ නැති විදිහට බැනලා ගියා කියලා හිතන්න. මොනවා හරි එක වචනයක් කියලා ගියා. දැන් මොකද ගහන්න හිතෙනවා, බනින්න හිතෙනවා, මේ අහවල් තැනදී බලා ගන්නම් කියලා හිතෙනවා. ඊළඟට මේ දිගටම මේ හිතන එක මහ වේගෙන් සිද්ධ වෙනවා. මං අන්නේ වෙලාවක් කියනවා කවුරු හරි ඇවිල්ලා අපිට කියනවා ආපු ගමන් කවුරු හරි ගෙදර ආපු ගමන් මොනවද කියවන්නේ? ඕක තමයි කියවන්නේ. බලන්නකො අද උදේ මෙන්න මේ අහවලා ඇවිල්ලා මෙන්න මේක කියලා ගියානේ. නේද? එයා කවුද මේක කියන්නේ කියලා ඔන්න දැන් එහා පැත්තේ ගෙදර කෙනෙක් ගැන හරි ගමේ ගෙදර කෙනෙක් හරි දැන් මේ විතර්ක බහුල වෙලා ඉන්න වෙලාවක්. මම නිකන් අහන්නම්. ඒ වගේ හොද්දට හිර වෙලා ඉන්න වෙලාවක ගෙදෙට්ට ආපු කෙනෙක් කියනවා අනේ මෛත්‍රිය කරන්නේ අනේ පොඩ්ඩක් මෛත්‍රී කරන්න අපෝ ඒ කට්ටියට කියලා කිව්වොත් මොකද වෙන්නේ? අර කිව්ව මනුස්සයත් එක්ක මෛත්‍රිය තමයි කියලා. එහෙනම් තරහට ප්‍රතිවිරුද්ධ කුසලය තමයි මෛත්‍රිය කියන්නේ. තරහට ප්‍රතිවිරුද්ධ කුසලය තමයි මෛත්‍රිය කියන්නේ. ඒ වෙලාවට මෛත්‍රිය කීට්ටුවකටවත් යන්න බෑ. හොඳ නැද්ද? නේද? එහෙනම් අපි අසාර්ථකයි. නේද? අන්න ඒ වෙලාවට කොහොමද මේ මෛත්‍රිය පාවිච්චි කරන්නේ මේ තරහ කියන එක ඔය කියන තරහ අපි තරහක් ගැන හිතමු නැත්නම් කාමයේ වර්ධව හැසිරීමක් කියලා හිතමු මේ වගේ මේ අකුසලය ක්‍රියාත්මක වුණොත් මේ මං දැන් මේ විතර්ක කර කර විතර්ක කර කර හදන්න හදන මේ එක්ක ගහන්න එක්ක බනින්න එක්ක ලෝභ පැත්තෙන් නම් කාමයේ වර්ධව හැසිරෙන්න හොරකමක් කරන්න මේ මම කරන්න හදන මේ දැන් මේ සිතුවිලි එන්නේ එහෙම නේද අහවල් දේ හොරකම් කරන්න අහවල් දේ හොරක් තියෙනවා අවස්ථාවක් ඒක නෙන්නම් මම මෙච්චර කාල දුක් විඳා දැන් අවස්ථාවක් හම්බෙලා අපිට අලුත් රස්සාවක් හම්බෙලා. හ්ම්. නැත්නම් ඇමතිකමක් හම්බෙලා. හ්ම්. හම්බුණාට පස්සේ තමයි ප්‍රශ්නේ එන්නේ එතකන් හිටියා හොඳට. හරි. මොකද වෙන්නේ පරණ ඇමතිලා කරපු දේවල් හම්බෙලා. මෙන්න එහෙනම් මෙන්න මේ මොනවද දැන් අවස්ථා තියෙනවා. අර යටින් ආදායම් වෙන අවස්ථා පේන්න තියෙනවා. මේ ඔක්කොම දෙදි මේ කා යහපත් මිනිස්සේ. මෙච්චර කාලයක් යහපත් හිටිය කෙනෙක් දැන් මොකද වෙන්නේ? සුපෝභෝගී වාහනයක් මතක් වෙනවා. හරිද? තවන් ගෙයක් මතක් වෙනවා. ඒතර බොහෝ දේවල් මතක් වෙනවා. මෙහෙම වුණා නම් තියනවා දැන් මේ අතර පේන්න තියෙනවා. හිතනවද ඔය හොරකම් කරන හැම කෙනෙක්ම ඒ හොරකම කරන්නේ යම් සටනක් කරලා පෙරදිලා කියලා. එහෙම නෙවෙයිද? නේද? බෞද්ධ විදිහට ඇත්තටම හැම කෙනෙක්ම අපි දන්නවා ඒවැ තියෙන ආදීනවයන් යම් සටනක් කරනවා අපේ පින්නත් මේක නොකර ඉන්න කියලා. හරිද? මේක නොකර ඉන්න කියලා යම් සටනක් කරාවට පස්සේ මොකද වෙන්නේ? ඒ සටනෙන් පෙරදිච්ච අය ඒ හොරකම සිද්ධ කරනවා, ඒ වැරදි වැඩේ කරනවා. අන්න ඒ ගෙනියන සටන තමයි මෙතන තියෙන ජයග්‍රහණය කරවිය යුතුයි. ඒ සටනේදී අපි මොකද කරන්න ඕනේ? ජයග්‍රහණය කරවන්න ඕනේ. නේද? ඒ ඒ සඳහා අපි මොකද කරන්න ඕනේ? අපේ යම් කිසි අපි හිතමු මේක අපි හිතමු නිකන් මේ ඇත්තට සටන් බීමක් කියලා. අපි හොඳට දන්නවා මේ සටන් බීමේ හැටි හැමදාම පරදින නේද? කොච්චර ප්‍රබලව තරහ, ලෝභය ආදී ප්‍රබලව නැගුණොත් අපි කොහොමවත් පරදිනවා. එතකොට හැම සිතුවිල්ලක්ම අපි හිතමු සෙබලෙක් කියලා. හරිද? මොකද මම නරක පැත්තට සිතුවිල්ලක් හිතුවොත් ඊළඟ එකත් නරක ඊළඟ එකත් නරක ඊළඟ එකත් නරක එහෙම නරක වෙන්න නරක වෙන්න නරක වෙන්න නරක වෙන්න ඒ පැත්තේ තියෙන බලය වැඩි වෙනවා. හරි? ඒක නේව නිකන් එකතු වෙනවා වගේ. ඒතර හැම සිතුවිල්ලක්ම හරියට නිකන් අපි හිතමුකෝ කඹයක් දෙපැත්තට අදින්නයි කට්ටිය ලෑස්ති වෙන්නේ කියලා. අපේ පැත්තේ කට්ටියක් ඉන්නේ එහා පැත්තේ කට්ටියක් ඉන්නවා. මට ඕන හොඳ පැත්තට කඹය අදගන්න. ඒකට නරක පැත්තට මේක අදිනවා. ඒ වගේ අපේ හිත වෙලාවකට. හැබැයි නරක පැත්තට මම හිතන හැම විතක්කයක්ම එහා එයා එහා පැත්තේ කට්ටියට කාව හරි කෙනෙක් එකතු කරා වගේ. එහා පැත්තේ බලය වැඩි වෙනවා. නේද? මොකද හිතන්න හිතන්න හිතන්න හිතන්න තමයි ඒ පැත්තේ තියෙන බලය වැඩි වෙන්නේ. එහෙනම් අන්න ඒ වගේ දැන් ඉන්නේ අකුසල විතර්කයක. ඒ කියන්නේ දැන් හිතෙන්නේ මේක. හිතෙන්නේ මේක. ගහන්න ඕනේ, බනින්න ඕනේ, එක මොනවා හරි කියලා කියන්න ඕනේ. හරිද? මම බලා ගන්නම්කෝ කියලා එහෙම අකුසල විතක්කයක් ආපුහම පින්නත් ඒකම ඒකම ඒකම නැවත නැවත නැවත නැවත හිතෙන ගතිය තියෙනවා හැබැයි හිතෙන්න හිතෙන්න හිතෙන්න හිතෙන්න හිතෙන්න ඒක වර්ධනය වෙනවා මේක හරීම ගැටලුකාරී தත්ත්වයක්. ඔන්න ඕක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වුණාට ඔය වෙලාවට කුසලයකින්ම ඕක නවත්තන්න කියලා. දැන් ඒ කියන්නේ තරහ ගිහින් ඉන්න කෙනාට මෛත්‍රිය ගැන කිව්වම මේ ගිනි පිට වෙනවා වගේ වෙනවා. නමුත් කියන්නේ කුසලයකින්ම නවත්තන්න කියලා. ඒකට ක්‍රමවේදයක් දීලා තියෙනවා. එක පාරටම නම් මෛත්‍රිය කියලා කිව්වට හිතන්නවත් බෑ. දැන් අපි කිව්වා ඒක. දැන් තරහ ගිහිල්ලා කාට හරි බැන බැන ඉන්න ලාව කවුරු රැවිලා අනේ අපි මෛත්‍රිය කරමු කිව්වොත් හිතන්නවත් බෑ. මේකට ක්‍රමය මොකද්ද කියලා අපි තේරුම් ගන්න ඕනේ. මම අර කිව්ව කඹාදින ක්‍රමය වගේ ක්‍රමයක් මෙතන තියෙන්නේ. ඇත්තද බොරුද කියලා බලන්න යම් සිතුවිල්ලක් අමාරුවෙන් නමුත් හිතුවොත් ඒකේ බලය වැඩි වෙනවා මම මෙහෙම කියන්නම් ගෙදරම ඉන්න අම්මා හෝ තාත්තා හෝ සහෝදරයෙක් හෝ නැත්නම් දරුවෙක් හෝ කවුරු කෙනෙක් නොමනා වචනයක් කියනවා. ගෙදර ගැනම කතා කරමුකෝ අපි. වැඩි ඈතට ඕනේ ටිකක් හිතෙන වචනයක් කියනවා. අපි හිතමු මේ විදිහට. තමුසේ මොනවද මට කරලා තියෙන්නේ කියලා. මොනවද කරලා තියෙන දෙයක් කිසිම දෙයක් නැහැ කියලා කියනවා. හරි. දැන් එහෙම එහෙම වචනයක් කිව්වට පස්සේ මොකද වෙන්නේ? කඩා වැටීමක් වෙනවා, එපා වෙනවා, ඕකත් එක්ක හිතනවා නේද? ඒ වගේ ප්‍රශ්න ගොඩකට ගිහලා දැන් දේශය ඇවිස්සලා මට මෙහෙම කිව්වා, මට මෙහෙම කිව්වා, මට මෙහෙම කිව්වා කියලා. ඒ වුණාට ඒත් එක්ක මට හිතෙනවද නැද්ද? ඕක නිකන් තරහට වගේ මං හිතන්නේ කිව්වේ කියලා හිතෙනවද නැද්ද? ඒ සිතුවිල්ල ආවොත් මගේ හිත සැනසෙනවා. නෑ මම බලා ගන්නම් මට එහෙම කිව්වා මම බලා ගන්නම් කියලා හිතනකොට නොසැලසෙනවා. වැඩියෙන් ප්‍රබලව තියෙන ওই දෙපැත්තෙන් කෝකද? මම බලා ගන්නම් කියන ඒවා වැඩි. නේද? හරි මාවත් ඕන වෙයිනේ කියලා හිතන ඒවා වැඩි. දුක හිතන ඒවා වැඩි. ඒත් එක්කම අරයට සමාව දෙන්න හිතෙන්ම සමාව දෙන්න සාධාරණීකරණය කරන තරහ ගියාම එහෙම ඒවා කාටවත් කියවෙනවක ගණන් ගන්න දෙයක් නෑ. නේද? ඕක හිතෙන් අතහැරලා දාන්න ඕන දෙයක් වගේ සිතුවිලි චුට්ටක් එනවා. ආවට අපි ඒකට කැමතිද? කැමතිම ඒක එනවටවත් කැමති නෑ. නේද? ඒක එනවටවත් කැමති නෑ. මෙච්චර කල් කරපු හොඳ ගොඩක් තියෙනවා. ඒ ඒ හොඳ ගැන යන්තම් එනවා මතකයට. හරි ඒවා එකක්කටවත් මම කැමති නෑ. දැන් නම් අපිට එහෙනම් කඹේ කොයි පැත්තටද බර? නරක පැත්තටයි බර. නේද? දැන් මට කරන්න වෙන්නේ මොකද්ද? අර චූටි තැන හදන්න වෙනවා. නේද? චූටි සිතුවිල්ලක මට තියෙනවා මෙයා ගැන කරුණාවක්, මෛත්‍රියක්. හරි සමාව දීමේ අදහසකුත් තියෙනවා. ඒක මගේ පැත්තෙන් වර්ධනය වෙන්න ඕන. මෙයා ගැන ප්‍රසන්න සිතුවිලි මට ඇති වෙන විදිහට මේ අන්තිමට කියපු වචනේ යට වෙන්න ඕනේ. මේකට මොකද කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපූර්ව උපමාවක් දේශනා කරලා තියෙනවා. ඉතින් මතකම තියාගන්න ඕනේ උපමාව. හරිද? ඒ කියන්නේ ඔය අකුසලය හරියට නිකන් ලොකු කොටයකට ගහපු ලොකු ඇණයක් වගේ ගලවන්න බෑ. හරිද? මේ අකුසලය ගැන කියලා තියන්නේ ලී කොටයකට ගහපු ලොකු ඇණයක්. අත තිබ්බම හොල්ලන්නවත් බෑ. අන්න ඒ වගේ කියනවා මේ ඇතුළත තියෙන විතර්කය හොල්ලන්නවත් බෑ නෑ නෑ නෑ මම මෙහෙම මෙහෙම දැඩි ගැනීමක් අරගෙන ඉන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන චූටි අනේකුත් තියෙනවා මගේ ළඟ. ඒ තමයි අර දැන් මම ඉස්සෙල්ලා කිව්වා හොඳ පොඩි සිතුවිල්ල නේද මෙයා ගැන මට හොඳ මං අහලා තියෙනවා ඒකින්ද පොඩි සිතුවිල්ලක් මට තියෙනවා මේ තැනත්තා හොඳයි මේ හොඳින් සලකන්න ඕනේ කියලා වගේ අදහසක් තියෙන චූටි සිතුවිල්ල තියෙනවා දැන් ඒකත් මම ඒක හරියට මොකක් වගේද අර චූටි යන්නේ වගේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර ලොකු යන්නේ වටේට මේ පොඩි යන්නේ තාට්ටු ටිකක් දාන්න ඕනේ හරි ලොකු ඇනේ වැටේට මේ පොඩි ඇනෙන් තට්ටු ටිකක් දැම්මොත් රතු ටිකක් දැම්මොත් සමහර විට මේ ලොකු ඇනේ හෙල්ලෙන්න බුරුල් වෙන්න ඉඩ තියෙනවා. තදට තිබ්බ ඇනේ බුරුල් වෙන්න ඉඩ තියෙනවා. හරිද? බුරුල් වුණොත් ඇදලා දාන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ටික ටික ටික ටික ටික ටික හරි එයා ගැන මට තියෙන ප්‍රසන්න හැඟීමක් තියෙනවා නම් එතෙන්ටම හිත යොමු කරලා ඒකම ඒකම ඒකම ඒකම හිතන්න කියනවා. හරිද? හැම අකුසලයකටම ওই තරහට විතරක් නෙවෙයි හැම අකුසලයකටම ප්‍රතිවිරුද්ධ කුසලයක් තියෙනවා. කාමයේ වර්ධව හැසිරීම කියලා ගන්න. කාමයේ වර්ධව හැසිරීමට ප්‍රතිවිරුද්ධ කුසලය මොකද්ද? කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම කියන සිතුවිල්ල. කාමයේ වර්ධව හැසිරෙනවා කියන්නේ සිතුවිල්ලකින් සිද්ධ වෙන දෙයක් වළක්වන්නේ සිතුවිල්ලමයි. දැන් ඒ වගේ කාමයේ වර්ධව හැසිරෙන්න ඕන කියලා දැඩි ගැනීමක් තියෙනවා නෑ මේක කරනවාමයි කියලා ඒකට ලොකු ඇදිල්ලක් තියෙනවා. ඒවට මේකත් එක්ක අපි මන් දන්නේ අපාය යන්න වේද දන්නේ නැහැ මොනව වේද දන්නේ නැහැ කියලා මේක මහා පිළිකුලක් මේක මහා මේක නොකල යුත්තක් කියලා චූටි හැඟීමක් තියෙනවා. දැන් මෙයා මොකද කරන්න ඕන? අර පොඩි හැඟීම අරගෙන නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙහෙ කරන්න ඕන. අපි දන්නේම නේද තාම ඒ වුණාට හිත වැටලා තියෙන්නේ නරක පැත්තට. අර හොඳ පැත්තේදී නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒක වර්ධනය කරගත්තොත් අර නරක පැත්ත එක ගලව ගන්න පුළුවන්. හරිද? ඔන්න ක්‍රමය. එහෙනම් පැවරුම් අංක 1. මේ සැරේ පැවරුම් පහක් තියෙනවා මේ සතියේට. <laughs> අද මේක පුහුණු කරන්න ඕනේ. හරි? මේක කොහෙද පුහුණු කරන්න ඕන? මේ gederedi කාර්යාලයේදී මේක මේ වෙනමම පන්සලකට ගිහලා පුහුණු කරන්න ඉන්න එපා. හ්ම්. තමන්ගේ ප්‍රායෝගික ජීවිතයේදී එන ලොකුම ගැටලුවක මම එහෙම කියනවා. හ්ම්. ප්‍රායෝගික ජීවිතේ අපි දුක් විඳින ලොකුම ප්‍රශ්නේ ඕක. භාගයක් පිළලා තියෙන වතුර වීදුරුවක් තියෙනවා. මේක පේන්නේ මොකද්ද අපිට? පිළලා තියෙන භාගයයි. පිළලා තියෙන භාගය කියලා. නේද? හ්ම් ඒ කියන්නේ පේන්නේම අඩු පැත්ත. හරි භාගයක්ම අඩුයි. භාගයක් අඩුයි. භාගයක් අඩුයි. පිළලා තියෙන භාගය භාගයක් අඩුයි. ඒත් මගේ සිත් පිළලා තියෙනවා. ආයෙ ඒත් එකම තියෙනවා. මේ භාගයක්ම පිළලා තියෙන්නේ. <laughs> නේද? අන්න ඒකට ඉඩ දෙන්න. හරිද? ඒකට ඉඩ දෙන්න හැම වෙලෙම කාගේ යහපත සඳහාද? මගේ යහපත සඳහා. ඇයි? එහෙම වුණොත් මම ඉන්නේ සන්තෝෂෙන්. අඩුව අඩුව තමයි. ඉතින් ඒ කාර්ය විදිහට හිතුවා කියලා අඩුව නැති වෙන්නේ. දැන් අඩුවක් තියෙන තැනක මම අහනවා ඒ අඩුව තියෙද්දිම දුකෙන් ඉන්නවා කෙනෙක්. ඒ අඩුව තියෙද්දිම සන්තෝෂෙන් ඉන්නවා කෙනෙක්. දුකෙන් හිතියා කියලා අඩුව හරියනවා නම් නේද? ඇඬුවා කියලා ලෝකේ දුක් නැති වෙනවා නම් මං කියන්නේ එන්න නිදහස් චතුරස්‍රයට දවසක් දාගමු. නේද? අපි ඔක්කොම ආණ්ඩමු තියලා නේද? කෑ ගහලා ආණ්ඩමු දුක් නැති වෙනවනම්. ඇඬුවා කියලා ඇඬුවා කියලා කවදාකවත් දුක් නැති වෙන්නේ නැහැ. එහෙනම් කොහොමත් මට හම්බෙලා තියෙන්නේ භාගයයි නං නේද? ඒ භාගයත් එක්ක මම සතුටින් ඉන්න හොඳ නැද්ද? දුකෙන් හිටියා කියලා ඒක සම්පූර්ණ එකක් වෙන්නේ නැහැ අපේ ජීවිතවල කොහොමවත් හම්බ වෙන්නේ භාගයයි නැත්තම් භාගයටත් වැඩි අඩු ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ වෙන්නේ ඒවයි. එහෙනම් ඒකත් එක්ක සන්තෝෂයෙන් ඉන්නවා නම් එච්චරයි. එහෙනම් එහෙම සන්තෝෂයෙන් ඉන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම ඔන්න ඔය විදිහට කරන්න ඕනේ. යන්තම් හරි පොඩි හොඳක් තියෙනවා නම් මාත් එක්ක ඉන්න කෙනෙක්ගේ ඒක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර වර්ධනය කරගන්න ඕනේ. ඒක මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර වර්ධනය කරගන්න ඕනේ. අකුසලයට ඉඩ තියන්නේ නැතුව. අකුසලයට ඉඩ තියන්නේ නැතුව ඒක මෙනෙහි කර කර වර්ධනය කරගන්න ඕනේ. මම හිතනවා තේරුණා වෙන්න ඇති කියලා. හ්ම්. හරි. එහෙනම් මේ ක්‍රමේ අපි මතක තියාගෙන කරන්න ඕනේ. මොකද මේක පටන් ගන්නකොට අමාරුයි වැඩේ. ඇයි? පටන් ගන්නේ ඇනේ තද වෙලා තියෙද්දි. නේද? ඒ කියන්නේ අර දැඩි හැඟීම තියෙද්දි අමාරුවෙන් තමයි මේක පටන් ගන්න වෙන්නේ. මට හොඳටම කෙනෙක් ගැන තරහ ගිහින් තියෙද්දි එයාගේ හොදක් මෙනෙහි කරන්න මට හරි අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි කරන්න ඕනේ. ඒකම අරකට ඉඩ දෙන්නේ නැතුව මේකම මේකම අමාරුවෙන් කරනවා. කරනකොටම හිත කියන්නේ මොන හොඳද පිස්සුද කියලා. නමුත් චුටක් හරි තියෙනවා. එතන මෙතන මෙතන මෙතන මෙතන මෙනෙහි කරනවා. එහෙම කරලා හැම අකුසලයක්ම තරහා, ලෝභය, ඊළඟ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මාන්නය, ගිජුකම, කෑදරකම ආදී සියලු අකුසලයක් කරනකොට ඒ හැම එකටම ප්‍රතිවිරුද්ධ කුසලයන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපේ ගමේ කෙනෙක් ලොකු ගයක් හදලා. මගේ හිත ඊර්ෂ්‍යාව ඇවිල්ලා තියෙන දැන් හොඳට. ඉතින් එහෙම වෙනවනේ. නේද? ඊර්ෂ්‍යාව ඇවිල්ලා තියෙනවා අපේ ආයත තමයි බැරි ඇත්තමයි කියලා දැන් ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. හරිද? ඒත් එක්ක මට මෙහෙම සිතුවිලි උතේ. ඒ ඒ ඊර්ෂ්‍යාව තියාගෙනම සමහර අය මෙහෙම කියනවා. මොනවා වුණත් ඉතින් අපේ ගමේ කෙනෙක් නැහැ. <laughs> ඇයි අර කලින් මොනවා වුණත් කියන්නේ? ඊර්ෂ්‍යාවෙන් දැ මොනවා වුණත් කියන්නේ. <laughs> හරි නමුත් ඒක හොඳ සිතුවිල්ලක්. නේද? ඒක හොඳ සිතුවිල්ලක්. මොකද්ද හොඳ සිතුවිල්ල කිව්වේ ඒකයි. ඒක මේ දැන් අර නේද පිට කෙනෙකුට වැඩිය ගමේ කෙනෙක් දිනු වෙන එක කොච්චර දෙයක්ද? කිය කිය පිට කෙනෙකුට වැඩිය ඔය ඔය මේ වචන මාලාව ASCII මන්නම් දකිනවා අර ඇතුළෙන්ම ප්‍රාර්ථනාවක් නෙවෙයි තියෙන්නේ. හරි? නමුත් කමන්නේ. ඒකම ඒකම ඒකම වර්ධනය කරන්න ඕනේ. හරිද? අපේ කෙනෙක් අපේ රටේ කෙනෙක් ලස්සන වාහනයක් අරගෙන ලස්සනට ඇඳලා ලස්සනට ඉන්නවනම් නේද? පිට රටවල් වල සමහර දියුණු රටවල් වල හුඟක් අය එහෙම ඉන්නවා. නේද? හොඳට තමන්ගේ ජීවිතය සකස් කරගෙන අවශ්‍ය කරන දැනුම ඒක රාශී කරගෙන පිළිවෙලකට ඉන්නවා. නේද? ඒ වගේ අනේ අපේ රටේ කෙනෙක් මෙහෙම ඉන්න එක කොච්චර දෙයක්ද? දන්නේ නැහැ හැබැයි අර පුරවන්න ඕන අතන. අර මොනවා වුණත් කියන වචෙන් නැතුව අනේ අනේ කොච්චර හොඳද කියලා ඒක පිරවෙන්න අරින්න ඕනේ. අන්න එහෙම අදහස් එන විදිහට මගේ හිත මෙනෙහි කිරීම කරලා හදාගන්න. එහෙනම් මොකද කරන්න ඕන? අර පුංචියට හරි එහෙම අදහසක් තියෙනවනම් ඒකම ඒකම ඒක මෙනෙහි කළ මෙනෙහි කළ හැදෙන්න ඕන. අනේ කොච්චර දෙයක්ද මෙහෙම වෙච්ච එක කියලා හිත සම්පූර්ණයෙන් පිරෙනකම්ම ඊර්ෂ්‍යාව නැති වෙනකම් මෙනෙහි කර කර මෙනෙහි කර කර හදනවා. ඒක කරන්න පුළුවන්. දැන් හරි කියලා මම හිතනවා දැන් තේරුණා වෙන්න ඇති කියලා මම හිතනවා. හරි. එහෙනම් අද පැවරුම අංක 1. මේ කෙටි පැවරුම් පහක් තියෙනවා. හරි. මේක කරලා හරියන්නේ නැත්තම් අන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රායෝගිකත්වය බලනද සඳහන් කරනවා මේ වගේ කුසලයෙන් අකුසලය මැඩගන්න ඔය කියපු අපි කාරණා ටික ඔක්කොම සාරාංශයක් වශයෙන් ගත්තොත් තියෙන්නේ අකුසලයේ මැඩගන්න Tamanට ඒ ගැන තියෙන පොඩි කුසලයකින් හරි පහර දෙන්න කියලා මේ කියන්නේ. හරි? ඒතර අකුසලයේ මැඩගන්න Taman දන්න පොඩි කුසලයකින් හරි පහර දෙන්න ඕනේ. හොඳයි හරි ගියේ නැත්තම්. එහෙම කරා කරා කරා කරා මොනවා කරත් එන්නේම අකුසලේ එන්නේම අකුසලේ. එහෙම අවස්ථාවන තරම් තියෙනවා. එහෙම හරි ගියේ නැත්තම් අපි මොකද කරන්න ඕනේ? ඔන්න දෙවෙනි එකට යනවා. මේ අකුසලයේ මගේ හිතේ නැగిලා මේක තව වර්ධනය වෙලා වර්ධනය වෙලා ගියොත් එක්ක මං කෙනෙකුට ගහනවා. එක්ක මං බයිනවා. එක්ක කේලම් කියලා බිඳවනවා. එක්ක කාමයේ වර්ධව හැදෙනවා. එක්ක හොරකම් කරනවා. නේද? ඒක වර්ධනය ලා ගියොත් අන්තිමට හොරකම් කරන මට්ටම තමයි යන්නේ. එහෙනම් මේ වගේ මොනවා හරි වැරද්දක් වෙනවා. මේ වැරද්ද වෙලා මේ සමාජයට මාව යම් විදිහකින් සමාජගත වුණොත් මම වැරදි කරන කෙනෙක් කියලා මට මොකද වෙන්නේ? අන්න ඒකට කියනවා මේ අකුසලයේ සිද්ධ වුණොත් සිද්ධ වෙන ආදීන මෙනෙහි කරන්න කියලා. හරි. මම මේ වෙනකන් කිසිම තැනක කිසිම කෙනෙක්ගෙන් හුඟක් අය ආඩම්බරෙන් එහෙම කියනවනේ. ඒ ආඩම්බර වචනේ තියාගන්න ඕන. මොකද්ද? මම කිසිම තැනක කිසිම කෙනෙක්ගෙන් මේ වෙනකන් වචනයක් අහගෙන නැහැ. නේද? එහෙම සමතුලිතව ජීවත් වෙච්ච අය ඉන්නවද නැද්ද? බය නැතුව කියන්න පුළුවන්. මම කිසි කෙනෙක්ගෙන් වචනයක් අහගන්න ජීවත් වෙලා නෑ මගේ යුතුයකම් ටික කරගෙන මම තාම යහපත් ජීවිත ජීවිතයක් ගත කරලා තියෙනවා කියලා බය නැතුව කියලා ඉන්නවා නේද එතකොට හැබැයි දැන් මේ නැగిලා වෙන අකුසලය මේ එන්නේ හොරකමකටමයි එන්නේ මේ ඉන්නේ කාමයේ වර්ධව හැසිරීමක තමයි මේ විතක්ක එන්නේ බැලුවා බැලුවා බැලුවා බැලුවා අර වගේ කුසලයකින් යට කරන්න පළවෙනි පැවරුමේ පළවෙනි එකෙන් කරන්න බැලුවා බැලුවා බැලුවා බැලුවා දැන් දැන් හිතන්න ඕන විදිහ තමයි ඔය දෙවෙනියට හිතන්න ඕන විදිහ මේ අකුසලය යම් විදිහකින් මේ මං හිතන විදිහ ක්‍රියාත්මක භාවයට ගියොත් මේ වෙනකම් මං කාගෙන්වත් වචනයක් අහගෙන නැහැ. මෙතනින් එහාට මට වෙන්නේ මහා නින්දාවක්. මේ අකුසලයේ ක්‍රියාත්මක වුණොත් සිද්ධ වෙන ආදීනව ගැන මෙනෙහි කරන්න. පළවෙනි එක එනම් ඒකට අදාළ කුසලයකින් යටපත් කරන්න බලනවා. යටපත් කරන්න බලනවා. ඒක වර්ධනය කර කර වර්ධනය කර කර වර්ධනය කර කර එහෙම බැරි වුණොත් මොකද කරන්නේ? ආදීනව මෙනෙහි කරනවා. මොනවද මේ ආදීනව කියලා කියන්නේ? මේ මෙනෙහි කිරීමේදීත් අර කලින් කොටේ උදාහරණය වගේම උදාහරණයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උදාහරණෙත් අරගෙනම මේක කතා කරොත් මට බොහෝම පහසුයි තේරුම් කරවන්න. පාරේ ලස්සනට ඇඳගෙන යන මිනිස්සෙක් ඒක පාරටම පොඩි වැඩක් කරගෙන යන්න පටන් ගන්නවා. මං කියන්නකො මට සිද්ධ වෙනවා බලු කුණක් හරි බලල් කුණක් හරි මිනි කුණක් හරි මොන හරි කුණු සතෙක්ගේ කුණු වෙච්ච ශරීරයක්. මනස කියන්නේ මිනිහක් කියන්නකො. මිනිහක් හරේ බැඳගෙන යන්න වෙන පාරයක්දී. මොනව වෙයිද? මිනිහක් හරේ බැඳගත්තොත් මොනව වෙයිද? එහෙම යන්නුනොත් පළවෙනි එක හරි බරයි. දෙවෙනි එක හරි ගඳයි. තුන්වෙනි එක බයයි. නේද? හතරවෙනි එක පිරිකුලයි. නේද? ඒ වගේම හම්බෙන අයට නේද හම්බෙන අය ඉදිරියේ මට ලැජ්ජායි මේ මිනිහක් කරේ තියාගෙන මිනිහෙක් කරේ බැලගෙන යනවා නැත්නම් බලගුණක් ඔතාගෙන යනවා අනිත් අයටත් ඒ කියන්නේ අන්න අය ඉදිරියේ ලැජ්ජායි ඒ විතරක් නෙවෙයි අනිත් අයටත් බරයි ඒ අනිත් අයට ඒක බර දැනෙන්නේ නැහැ නමුත් එයාලට පිළිකුලයි නේද ඒ විතරක් නෙවෙයි ඒ ඒ අයටත් බයයි අපිට විතරක් නෙවෙයි ඒ අයටත් බයයි ඊළඟට ඒක අර්ථයක් ඇති වැඩ නෙවෙයි වෙනවා. අන්න ඒ වගේ අපි මෙනෙහිම සිද්ධ කරනවා ওই විදිහට අපි උදාහරණයකින් මෙයන් යම් කෙනෙකුට සිතුවිලි පහළ වෙන්න පටන් ගන්න කාමයේ වර්ධ හැදෙන්න ඕන කියලා. දැන් මෙයා මේකට පිඹුරුපත් හදමින් ඉන්න කාලයක්. එතකොටම එයා කල්පනා කරනවා මං අහලා තියෙනවා මේක වැරදි වැඩක්. නමුත් මට මේකෙන් ගැලවෙන්න බෑ. මාව දැන් මේ සැඩ පහරකට ගහගෙන යනවා වගේ ගහගෙන යමින් තියෙන්නේ කියලා කල්පනා කරලා ආ මෙහෙම වැඩක් කියලා දීලා තියෙනවා කියලා ආදීනව මෙනෙහි කරන්න පටන් ගන්නවා මම මේ වැරද්ද කරොත් මේ වැරද්ද කරොත් කවදාකවත් මට මේක රහසෙන් කරන්න බෑ ඇයි රහසෙන් කරන්න බෑ එක්කෙනෙක් ඉන්නවා තව එක්කෙනෙක් ඉන්නවානේ කාමයේ වර්ධව හැටෙන්න තව එක්කෙනෙක් ඕනෙනවා අයනම් එයාට රහසෙන් කරන්න පුළුවන් එයා හරි මේක දන්නවා එතින් එහාට මොකද වෙන්නේ මේක අන් අයගේ කනට යන්න පුළුවන් කොහොමත් මේ වගේ දේවල් අවසානයේදී සමාජගත වෙනවා මේ සමාජගත වීමත් එක්ක මොකද වෙන්නේ ඒ වැරද්ද කරොත් සමාජගත වුණත් නැතත් නේද පළවෙනි එක මම අහනවා ඊටාම යහපත් ගුණවත් ජීවිතයක් ගත කරපු කෙනෙක් අර වගේ වැරද්දක් කරොත් එතනින් එහාට ඉන්නේ හිතේ කොච්චර බරකින්ද ස්වාමියා මතක් වෙනකොට දරුවෝ මතක් වෙනකොට නේද තමන් කරගත්ත පාපය මතක් වෙනකොට බරයිද නැද්ද ඒක බරක් එහෙනම් මෙන්න මේ වචනේ කියනවා අහලා තියෙනවද? සමහර අය මෙන්න මේව කියනවා. මට මාවම පිළිකුල් වෙලා ඉන්නේ. බොහෝ වැරදි කරපු අය වැරද්ද තේරුණාට පස්සේ එයාට එයා ගැනම පිළිකුලක්. එහෙනම් මොකක් වගේද? මලමිනියෙල්ල ගත්තාම මොකද? එකක් බරයි. අනිත් එක පිළිකුලයි. නේද? ඊළඟට ඒ වගේ වැරද්දක් කරාට පස්සේ ඒ වැරද්දෙන් පස්සේ කරපු කෙනා බයද නැද්ද ඉන්නේ? එහෙනම් මට බයෙ ඉන්න වෙනවා. හරියට මොකක් වගේද? මලමිනිය කරගෙන ගත්තාම මටම බයයි. එහෙනම් බරයි, පිළිකුලයි, බයයි. ඊළඟට කරපු වැරද්ද දැන් ඒ කරපු වැරද්ද හින්දා වැරද්ද කරන වෙලාවේ තිබ්බ සතුට දැන් තියෙනවද? බලෙන්වත් ගන්න පුළුවන්ද? දැන් ඒක ගිනි ගොඩකට අහු වුණා වගේ හරියට නිකන්. එහෙනම් ඒක අර්ථයක්ද? හැමලමිනිය කරේ තියන යන එක කිසිම අර්ථයක් නැහැ. හරිද? එහෙනම් ඔන්න වගේ මාට මෙන්න මේ වගේ වෙන මට බයෙන් ජීවත් වෙන්න වෙනවා මට මට බයෙන් ජීවත් වෙන්න වෙනවා මට පිළිකුලෙන් ජීවත් වෙන්න වෙනවා මං ගැනම මට බරකින් ජීවත් වෙන්න වෙනවා ඒ විතරක් නෙවෙයි මේක සමාජගත වුණොත් දැන් මේ ස්ත්‍රියක් කියලා හිතන්නකෝ නැත්නම් මේ පුරුෂයෙක් කියලා හිතන්නකෝ හරි මේ පුරුෂයා ගැන දැන් සමාජයේ ගත වුණා මේ වගේ වැරදි වැඩ කරන කෙනෙක් කියලා හරි දැන් බලන්න ඒ වගේ කෙනෙක් දකින්නකොට ඒ ස්ත්‍රීන්ට නැත්නම් ඒ ඒ පුරුෂයින්ට මොකක්ද ඇති වෙන අදහස ඒ කියන්නේ තමන්ගේ භාර්යාව පිළිබඳව ගෙදෙට්ටාව කියන්නේ මොකක්ද කියන්නේ දැන් දන්නවා හොඳටම ආවේ මේ වගේ කෙනෙක් කියලා. අපි හිතමු ස්ත්‍රියක් කියලා. කාමයේ වරදවා හැසිරෙන ස්ත්‍රියක් දැන් ගමේ ආරංචිය ගිහිල්ලා රටේ ආරංචිය ගිහිල්ලා මෙහෙම කෙනෙක් කියලා. දැන් හොඳින් ඉන්න යුවලක් ඉන්න ගෙදරකට මේ ස්ත්‍රිය මොකක් හරි කාරණාවකට එනවා. ඒවල දැන් ආලින්දේ ඉඳගෙන ඉන්නවා. gedara gedara ස්ත්‍රිය ස්වාමි දියණිය මොනවා කරයිද? මහත්යර කියලා කතා කරන්න දෙයිද? නිකන්ම. නෑ දෙන්නේ නෑ. ඇයි දෙන්නේ නැත්තේ? බයයි. නේද බයයි. ඇයි? මෙයා හොඳ කෙනෙක් නෙමෙයි කියලා. එහෙනම් අන්න වැරද්ද කරපු කෙනා දැක්කහම මලමිනිය කරෙල්ලයි යන එක්කෙනා දැක්කහම මේ මලමිනිය එල්ලයි යන එක්කෙනාට විතරක් නෙවෙයි අනිත් අයටත් බයයි. ඒ විතර නෙමෙයි එවැනි අය පාර යනවා දැක්කම එහෙම වැරදි නොඒකුත් අය හොරකම් කරපු අය කාමයේ වර්ධව හැසිරිච්ච අය නොඒකුත් වැරදි කරපු අය පාර යනවා දකිනකොට පිළිකුලයිද නැද්ද අනිත් අයට එහෙනම් මලමිණිය කරේලා යනකොට අනිත් අයට පිළිකුලයි ගඳයිද නැද්ද ගඳයි පිළිගන්නවද කවුරුත් පිළිගන්නේ නැහැ මේ ආදීනෝ කොමට හම්බෙනවා දැන් මං කියන්නකෝ කවුරුත් මං ගැන හොඳ අදහසකින් ඉන්නව නමුත් මං හෙට ආරංචිනුත් එහෙම ලොකු වැරද්දක් කරලා කියලා මොකක් හරි නොහිතියක හැකි පාලනය නොකරගෙන යම් කිසි වැරද්දක් කරලා කියලා ඔප්පු වෙලා පේනවා. එහෙම ඕන තරම් මේ සමාජයේ වික්ෂුන් වහන්සේට ගිහි අයට එහෙම වෙලා තියෙනවද නැද්ද? අන්තිමට මොකද කියන්නේ? හිතපු කෙනා නෙවෙයි. කොහොමද හිටියේ කියලා කියන්නේ. එතකොට මං කල්පනා කරන්න දැන් මගේ හිතේ එවැනි විතර්කයක් 15 15 වෙන තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මට කල්පනා කරන්න. හ්ම් කොහොමද කිව්වේ ඒවා මලමිනිය මං මං මලමිනියක් අර එල්ලගත්තා වගේ මේක මට මහා බරක් මේ වැරද්ද කෙරුණොත් මට මහා බරක් ඊළඟට මට මහා පිළිකුලක් නේද මට මහා බයක් ඒ විතරක් නෙවෙයි අන් අයටත් මහා පිළිකුලක් නේද මේක අර්ථයක් ඇති දෙයක් නෙවෙයි අන් අයට බයක් නේද මේ විදිහට ඊළඟට අපායයන් හේතු වෙන කාරණාවක් සතර ජීවිතයේ සූපත්භාවයේ නැති වෙන්න හේතු වෙන කාරණාවක්. මේ වගේ මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්න ඕනේ. මේව මෙනෙහි කරද්දි මොකද වෙන්නේ? අම්මෝ. ඕවනම් ඕනේ නෑ කියලා අන්න අර විතර්කය අනිත් පැත්තට හැරෙන්න පටන් ගන්නවා. අන්න දෙවෙනි පියවර. හරිද? මලමිනියක් කියලා ගත්තා වගේ ඕනම වැරද්දක් කරෙන්න පෙළඹෙන විදිහට මගේ හිත තියෙනවා නම් පින්නත් නිහි පෙළඹෙන තත්ත්වයක් තියෙනවා නම් මගේ හිතේ මම මොකද කරන්නේ ඉස්සෙල්ලාම ඒකට ප්‍රතිවිරුද්ධ අකුසල දැන් රාගාදී කෙලෙස් ධර්ම හින්දා කාමයේ වර්ධවා හැසිරීමකට මගේ හිත තල්ලු වෙනවා නම් මම මොකද කරන්නේ අසුබය ආදියකින් මේක යට කරන්න බලනවා එහෙම බැරි වුණොත් ඔන්න ඒ වගේ මේ වැරද්ද සිද්ධ වුණොත් මට ඇති වෙන ආදීනව මට ඇති වෙන ආදීනව මට ඇති වෙන ආදීනව කියලා ඔන්න ආදීනව ටික මෙනෙහි කරන්න පටන් ගන්නවා ඒකට උදාහරණයක් විදිහට මොකද්ද මලමිනියක් කරේ එල්ල ගත්තා වාගේ බලුකුණක් කරේ එල්ලගෙන යනවා වාගේ පැහැදිලිද එහෙනම් ඔන්න දැන් පැවරුම් දෙකයි හරිද මේ බලන්න අපේ මානසිකත්වය පාලනය කරගෙන අපි යහපත් තත්යකට ගන්න නේද අපේ මනසේ තියෙන ක්‍රියාකාරීත්වයන් අනිත් පැත්ත හරවන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ මොනතරම්නම් උපක්‍රමශීලීව සහ ඒ උදාහරණ සහිතව අපිව ආරක් අපිට ආරක්ෂා සහිත ජීවත් වෙන විදිහ ගැන දේශනා කරලා තියෙනවද නැද්ද? එහෙමද නැද්ද? එහෙමයි. එතනින් නැවතුන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අයට මේ ආදීනව මෙනෙහි කරපුවාම ඒක සංසිඳිලා සංසිඳිලා ආයතර සමාධියකට පත් වෙනවා. නමුත් සමහර අයට එහෙම නෑ ඒකත් අසාර්ථක වෙනවා ආයසරයක් අර කලින් තිබ්බ කුසල සමාධියට යන්නේ යන්නේ නෑ යන්නේ නැතුව ඒකත් අසාර්ථක වෙනවා එහෙම අසාර්ථක වුණොත් මොකද කරන්නේ තුන්වෙනි ක්‍රමය හරි මොකද කරන්නේ බලන්න අපි අපේ පින්වත්නි අපි හොඳට හිතන්න ඕන දෙයක් තියෙනවා මේ ක්‍රම පාවිච්චි නොකිරීම හින්දා අපි බොහෝ ව්‍යසන වලට යනවද නැද්ද නේද මේ පාවිච්චි කරන්න ඕන ක්‍රම ධර්මයේ තුල හැම තැනම තියෙන මොනවද? තමන්ව පාලනය කරගෙන තමන් යහපත් පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන ක්‍රමවේද ටික තමයි ධර්මයේ තුල තියෙන්නේ. එහෙනම් දෙවෙනි ක්‍රමයට අසාතු වුණා තුන්වෙනි ක්‍රමය මොකද්ද කියලා ධර්මයේ සඳහන් වෙනවා. හරියට මෙන්න මේ වගේ. යමෙක් ඇවිදිනවා යමෙකුට යමක් පේනවා. එහෙම. එහෙම පේනකොට ඇස් පියාගත්තොත් පේන්නේ නැතු වෙනවා. අන්නේ ඒ විදිහට මේ අකුසලය මතක් වෙනකොටම අමතක කරන්න කියනවා. හරිද? විතර්ක වලට ඉඩ දෙන්නේ නැතුව එතනම අමතක කරන්න කියනවා. බලන්න මේ මොකද්ද කියන්නේ කියලා. හරි. දැන් ඔන්න කෙනෙක් මට දැන්ලා ගියා. හරි පිට කෙනෙක් මට දැන්ලා ගියා. දැන් මං ඉන්නේ මං දන්නවා වැඩ ඇරිලා එතනින් බැනගෙන ගියා යන්න වැඩට යන්න ගියා. බස් එක නැගලා ගියා කියන්නේ ඔක එතනින්ම. දැන් ගිය වෙලාවේ ඉඳන් මම මොනවද කල්පනා කරන්නේ? දැන් ඕක මගේ විතර්කවල මං ඉන්නේ. හරියන්නේ නැහැ. නේද? මෙතනදී අල්ල ගන්නවා. අද හැන්දෑවේ මෙතනින් එන්නේ. අල්ලගෙන මම හොඳට මෙන්න මේ ටික කියන්න ඕනේ කියලා උදේම හිතුණා. හිතුණාට පස්සේ මොකද වෙන්නේ? කී සැරයක් ඕක එයාව ඇත්තටම හම්බෙලා කියන්න කලින් කී සැරයක් කියනවද? හ්ම් හරිද? මම හම්බුනහම මෙහෙමයි කියන්නේ. මම මෙන්න මෙහෙම කියනවා, මෙහෙම කියනවා, මෙහෙම කියනවා. කියලා හිතෙන් හදනවා නේද කියන විදිහ. එතකොට ආයෙ හිත අපේ හිතෙන් මට කියනවා. එතකොට යා මෙහෙම කියයි. හරිද? මේ ඒ විදිහට එයාගෙන් එන මෙන්න මේ ප්‍රතිචාරය આવොත් මම ඒකට මේ මෙහෙම කියනවා මේ මෙහෙම කියනවා කියලා. ඔය ඒ ගහ යට ඒ පාර අයිනේ හැන්දෑවේ වෙන්න තියෙන සිද්ධිය සිද්ධියේ චිත්‍රය හඳිනවද නැද්ද? හොඳට හඳිනවා ඇඳලා හැදලා තියාගෙන ඉන්නේ. නේද? එහෙනම් අන්න ඒක තමයි කරන්න එපා කියන්නේ. මොකද කරන්න කියන්නේ? ඒ වගේ දෙයකට ඒ පැත්තට මතක් වෙනකොටම අමතක කරන්න කියනවා. අර විදිහට අර කතන්දරේ හදන්න එපා. චිත්‍රය අඳින්න එපා. කියලා තමයි මේ තුන්වෙනි එකේ කියන්නේ. හරිද? ඒක ඒක වෙන්න දෙන්න එපා කාමයේ වර්ධව හැසිරීමක් නම් ඒ සිද්ධිය ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර සමහර අය ඉන්නවා. එතකොට අන්තිමට ඒක ලොකු ප්‍රබල අකුසලයක් බවට පත් වෙලා ක්‍රියාත්මක භාවයට යන්න යනවා. ඒක ඉද දෙන්න එපා. මතක් වෙනකොටම අමතක කරන්න වෙන දෙයක් මතක් කරගන්න ඕනේ මේක අමතක කරන්න. හරියට කොයි වගේද උදාහරණය? ඇහැට මෙහෙම යමක් පේනකොට ඇහැ පියාගත්තොත් පේන්නේ වගේ මනසට විතර්ක පහල කරන් දැන් මේ අකුසලය අකුසලය කුසලයෙන් යට කරනවා කියන එක පළවෙනි පියවර. ඒක බැරුවයි මේ ඉන්නේ. දැන් මෙයාට අපි දෙන උපදේශ දැන් අර ගෙදර ඉන්න කෙනාට අපි ගිහින් කියව. "ඔය තරහෙන් නේද ඉන්නේ? ඌ කොච්චර ගණන් දැන්නේ මෛත්‍රී කරන්න." කිව්වකම ආරයට තරහ යනවනේ. ඊට වැඩි බලන්න මෙන්න මෙහෙම කිව්වා. ආදීනව කියනවා. ඕක කරොත් මේක වෙනවා ඕක කරොත් මේක වෙනවා කියලා. සමහරට ඒවා කිව්වහම සමහර අය මේ මෙහෙම කියනවා. වෙන දෙයක් උනද? උනාට පස්සේ මම බලා ගන්නවා. ඒ කියන්නේ ආදීනව අල්ලන්නේ නැහැ. ආදීනව අල්ලන්නේ නැහැ. සමහර අයට අපි කියනවා ආවක කරොත් අපායයි. මම මේක කරලා අපාය ගියත් මට කමක් නැහැ. මේ සමාජයේ තියෙන වචන මම මේ කියන්නේ. නේද? සමහර අය කියන මම මේක කරලා ඒක ඒ වෙලාවට නෙවෙන්නේ මම මේක කරලා අපාය ගියත් කමක් නැහැ කියලා. අන්න ඒ தත්වයට තරම්ම අකුසලයේ නැగిලා වර්ධනය වෙලා තියෙන කෙනෙකුට අපි කොහොමද ඒ උපදෙස් ලබා දෙන්නේ යුතුව තියෙන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් එයාට බොහොම හොඳින් කියලා දෙන්න වෙනවා දැන් ඔයා ඉන්න පීඩාකාරී තත්යක ඕකේ කතන්දරය හදන්න එපා. ඕක මතක් කරනකොට හැමදේම මතක් කරන්න. ඒක ලස්සන උපදෙස් ටිකක් දෙන්න පුළුවන් නේද? හොඳ කවුන්සිලර් කෙනෙක් වෙන්න පුළුවන් හැමෝම. හ්ම් හරිද? ඒ කියන්නේ දැන් ඔයාට ඒ අදහස් එනකොටම මොන හරි මතක් වෙනකොටම අමතක කරලා දාන්න. අමතක කරලා දාන්න කියන්නේ මෛත්‍රී කරන්න කියලා කියන්නේ නැහැ. මෛත්‍රී කරන්න කියලා කියන්නේ තරහ තරහෙන් පීඩිත වෙලා ඉන්න කෙනෙක් නම් රාගයේ මුසපත් වෙලා ඉන්න කෙනෙක් නම් අසුබේ වඩන්න කියන්නේ අර කතන්දරේ හදන්න නැතුව ඉන්න ඔය ලොකු පීඩනයකට වැටෙන හැමනොත් ඒක හදන්න නැතුව පල්ලෙහාට දාන්න ඒක හදන්න නැතුව ඉන්න ඒක හදන්න නැතුව ඉන්න කියලා කියනවා. හරි. ඔක තමයි තුන්වෙනි ක්‍රමය. හරි. එහෙමත් හරියන්නේ නැති වෙලාවල් එනවා. හරිද? එහෙමත් හරියන්නේ නැති වෙලාවල් එනවා. අන්න එහෙම හරියන්නේ නැති වෙන වෙලාවල් වලදී මොකද කරන්න ඕනේ? හතරවෙනි එක තමයි මූලය මෙනෙහි කරන්න කියන එක. මූලය කියන්නේ හේතුව හැම වෙලේම හේතුව හොයන්න. මට කෙනෙක්ගේ නපුරු වචන හින්දා බයින්ඩ වෙනවා. බයින්ඩ වෙන්න ඔන්න වෙන්න තියෙන්නේ. නමුත් හේතුව මොකද්ද? අපි ඊපෙරද කතා කරා මේක ගැන වැඩිපුර. හේතුව ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව. කොහෙද ඒක තියෙන්නේ? මෙහි. නේද? අන්න එහෙනම් මේක එහා පැත්තේ ප්‍රශ්නයක් නෙවෙයි මේක මෙහා පැත්තේ මේ පැත්තේ ප්‍රශ්නයක් වෙන මගේ ප්‍රශ්නේ මම විසඳ ගන්න ඕන මූලය හොයන්නේ මට කෙනෙක් කෙරෙහි පුදුමාකාර විදිහට බැඳීමකට නොදක ඉන්න බැරි ප්‍රශ්නේ තියෙනවා දැන් ඇවිල්ලා තියෙන්නේ. නොදක ඉන්න බැරි ප්‍රශ්නේ තියෙනවා නම් එයා පේන්න එන්න පින්ද මම ලොකු දුකකින් ඉන්නවා දැන්. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ඒ තැනත්තා ගැන තියෙන තණ්හාව. හරි? අන්න ඒ විදිහට මූලය ගැන මෙනෙහි කරන්න මූලය ගැන මෙනෙහි කරනකොට පින්නවද ධර්මයයි ඒකට තියෙන ධර්මානුකූල දැනුමක් තියෙන්න ඕනේ. අන්නේ දැනුමත් එක්ක එයාට පුළුවන් වෙනවා මේ වැඩපිළිවෙල සිද්ධ කරගෙන යන්න. හරි. එතකොට ඒක තමයි පස්වෙනි එක. ඒක හරියට නිකන් ඒ ගැන අපි කතා කරන හෙට දවසේ මීට වැඩිය තව ටිකක් මම නමුත් මේ කාරණාව කියලා කියන්න ඕන හින්දා ඒකෙදී හැම වෙලේම කොයි වගේද හරියට නිකන් ඇවිදිනකොට කෙනෙක් හයියෙන් ඇවිදිනකොට ඇයි මං හයියෙන් ඇවිදින්නේ හිමින් ඇවිදිනකොට ඇයි මං හිමින් ඇවිදින්නේ කියලා දන්නවා වාගේ මූලය හොයාගන්න ඕනේ. ඒක පරිසම්පාද ධර්මය දන්නවා නම් මූලය හොයාගන්න පුළුවන්. ඒකත් බැරි වුණොත් මොකද කරන්න කියන්නේ? ඒකත් බැරි වෙලා තාමත් විතර්ක වෙන අවස්ථා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න ඒ වෙලාවට යටිතල්ල උඩුතල්ලට තද කරගෙන දිව තලු මරාගෙන ඒ කියන්නේ දස්මිටි කාගෙන අත මිටි මොලෝ කරගෙන මොකද කරන්න ඕනේ? නෑ මම මේ අක්ෂලෙට ඉඩ දෙන්නේ නෑ. ඉඩ දෙන්නේ නෑ. ඉඩ දෙන්නේ නෑ. ඉඩ දෙන්නේ නෑ. ඉඩ දෙන්නේ නෑ කියලා දැඩි වීරයක් ගන්න කියලා. හරි අන්නේ ඒ දැඩි වීරියක් ගත්තාම මේක නවත්ත ගන්න පුළුවන් ඒක කරන්න දෙන්නෙම නෑ කියලා ඇත්තටම අපි හොඳට විමසලා බලුවොත් ඔය පස්වෙනි පියවර දක්වා යනකොට මේක අයින් කරගන්න පුළුවන්කම තියෙනවා හොඳයි ඒ පිළිබඳව තවත් සාකච්ඡා කරමු පැවරුම් පහම හරි සාකච්ඡා කරමු හෙට දවසේ හෙට දවසේ සාකච්ඡාවේදී ආය මේ ටිකම මම පැහැදිලි කරලා දෙනකොට හොඳට තේරෙන්නේ අද දවසේ එක දෙයක් හරි ගැන ඔබ කරන්න පටන් ගන්න ඕනේ. හරිද? එක දෙයක් ගැන හරි කරන්න ඕනේ. Taman තරහ එන දෙයක් ගැන හරි අකුසලයක් ඉස්මතු වෙන දෙයකින් සිද්ධ කරොත් අපිට පුළුවන් මේවා අපේ ජීවිතේට එකතු කරගන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරපු ඇත්තන් මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්නන්ත පිරිස නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාම ප්‍රාර්ථනා කරමු අදිෂ්ඨාන කරමු මේ හැමදෙනාටම උතුම් අවබෝධය සඳහාම මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.